ධර්මයේ වුණත් දෙන්න ඕන එක ලෑස්තිච්චායට මිස අන්‍යයක් අන්‍යයක් ගන්න බණ කියන එක හොඳ නෑ. ඒකට මේ ධර්මයේ ගෞරවය නැතිවයි කියලා ඒකට බුදුසසුනාංශ අපිට ස්වාමිනීරත්තන්න පවා මතක් කරලා තියෙනවා බණක් කියන්නේ ඉස්සලා බලන්නේ කියලා. ඒ පිළිස බණට සූදානම් වෙනවා. ඒ පිළිස බණ්ඩ ආරාධනා කරුවොත් විතරක් බණ කියන්නේ නැත්තම් කියන්නේ යන්න එපා. ඒකට අර ධර්ම ගෞරවය නැති වෙනවා. ඒකට කියන්නේ සේ කියා කියලා. මම කියන්නේ ඉස්සෙල්ලා හිටෙන්න ඕනේ. මම කියන කෙනා මෙන්න මේ මේ தත්ත්වයන් தත්ත්ව නැත්තම් මම කියන්නේ එපා. ඒ නිසා ධර්මයේ අස්වන්න කැමැතියත් ඉන්නවනේ සත්පුරුෂෝ. ඒගොල්ල කරන්නේ මේව දැනගෙන වික්ෂුණාන්දට ආරාධනා කරලා ඒ ටික සම්පාදනය කරගන්න. ඊට පස්සේ කියනවා අනික් කට්ටිය කොහොම ආවත් ඒක ප්‍රශ්නයක් නැහැ. අර ආරාධනාව අංග සම්පූර්ණයි. ඒකට වික්ෂුව වයන්තුවේ ධර්මසේනාකම් පුළුවන්. ඉතින් ඒකෙදි වික්ෂුවට මේ කාරණා 15ක් තියෙනවා. සලකා බලනකන් සීක්‍යාපද 15ක් තියෙනවා. ඉතින් ඉච්චරම විස්තර වශයෙන් ඕනේ නෑ අහලා නිසා මම මේ අදාළ කොටස කියවලා කිරි ගටහනක් ගත්තා. කුඩයක් කියලා ඉන්නේ කරාට බණ කියන්නේ පැයි කියලා. චත්තපානිස අගිලානස්ස ලෙඩක් නැතුව කුඩයක් කියලා කරන්න බණ කියන්නේ. ඉතින් මේ 15 කියනකොට තේරෙයි බුදුරජාණන්සේ මේ අදින චිත්‍රයේ හැටි ඊගාවට මේ හැට පිටියක් දරාගෙන ඉන්න කෙනෙකුට බණ කියන්න එපා. ඉලක් නැතුව වොකින් ස්ටික් එකක් තියාගෙන ඉන්නකොට දණ්ඩ පානිස්සන අගිලානක ධම්මදේශී ශාන්තිය. ඊගාවට කැපෙන පිහියක් අඩුවක් ඇතේ කියන්නේ කෙනෙකුට සත්පානිස්ස අගිලානස. එන්නත්නම් සත්‍ය කියලා කියනවා වෙපන්ස් වලට මොනම වෙපන් එකක් හරි අතේ තියන ඉන්නවනම් ඒක නට බණ කියන්න යන්න එපා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දවසක් ඒ මස්සර් දෙකට මෝවැද්දෙක් ඇවිල්ලා මේ සාරිපුත්තු ස්වාමීන් කැලි භාවනා කරද්දී යා විදලා හතාට ආවුදත් එක්ක යා හතා පිටිපස්සේ යන ගමන් මේ ඉන්න හාමුදුරන් අනම නුවා වහරද කී කියලා. ඒ සාරිපුත්තු ස්වාමීන් මේ මිනිස්සයා දැන්පත් කරන බණ කියනවා. බුදුජානනාථට පේනවා සවැත් නුවර ඉඳලා මස්සද්දේකට බණ කියනවා. දෙයන්ස් කියනවා සාරිපුත්තු මස්සද්දට යන්නේ ජලපින්නේ නැහැ. මේ මනුස්සයාට ඕන මේ මුවා පිටිපස්ස යන්න. මේ එකතු කරන මේ බණ කියන දානවා මේ මනුස්සයා සාරිපුත්තුන්ට කියවනට අහිතක් හිතනවා. ඒ නිසා ආවදයක් කටින් කියන කෙනා බණ කියන්න යන්න එපා. සපත්තු සෙටුපු දාගෙන ඉන්න කෙනාට බණ කියන්න එපා. උපානාරෝලස අගිලානස. ඒ වගේම සැන්ඩල්ස් දාගෙන ඉන්න කෙනෙකුට බණ කියන්න යන්න එපා. වාහනේ ඉන්න කෙනෙකුට බණ කියන්න යන්න එපා. මේ දවස්වල තිබෙන රාජරතනේ ඉව නැගලා ඉඳගෙන තමන් බිබී ඉඳගෙන බණ කියන්න යන්න එපා. ඒ වගේම මේ කවුරුන් නිදාගෙන ඉන්නවා නම් කාට බණ කියන්න යන්න එපා. ඒකට අවදි අවධානය යොමු කරන තමයි බණ කියන්න කියලා තියෙන්නේ. ඊගාවට මේ අකවටු ගහගෙන ඉන්නවා කියලා කියනවා ඉස්සර මිනිස්සු ගාව තිබුණා රස කියනකම් මෙන්න මෙහෙම බූරුවද දිගාරගෙන ඉන්නවා කියලා එහෙම ඉන්නා කියලා බණ කියන්නේ. ඉතින් බණ කියන්නේ ගියාම ගාක් කියලා සමහර ඇත්තෝ බණ අහන්නේ එහෙම ඉඳගෙන. එතකොට බණ නොකිය ඉන්න නෙවෙයි. එහෙම නැතුව අවධානයෙන් බණ කියන එක නම් සැලකලා බණ කියනවා. ඒතර සංවිධානය කරන එක කරන විදිහේ මම අහනවා නම් කරුණාකරලා ඒකට ගෞරව වෙන විදිහට හැසිරෙන්න කියලා. ඉතින් ඒක අර පටවන්න යන්නත් නරකයි. ධර්මාගාරයක් වෙන්නත් නරකයි. ඒවට තමයි සීක්‍යාපද කියලා කියන්නේ. එහෙම නැත්නම් සුඹර බඳගෙන ඉන්න කට්ටිය වේටිත සීසස් කැප්ස් දාගෙන, පැටි කොක් දාගෙන, ආනි හැට්ස් දාගෙන ඉන්න කෙනාට බෑ. එයා ඒලාට මේ ගලවල දාන්නුනේ කියන්නේ එයාගේ රෑන්ක් එක පෙන්නන්න දාගෙන ඉන්නවා කියනවනේ. එහෙනම් අපි තොප්පියක් දෙන්න ගානින්නට එහෙම බෑ. ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්න කෙනාට බණ කියන්න එපා කියලා. එයාත් වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ තියෙනවා මේ මේ තමයි පහත් ආසනයක ඉඳගෙන උස්සාසනයේ ඉන්නකොට බන් කියන්නේ යනවා. ඉතින් ඒක හොඟ දෙනකොට හිතනවා මේ මේ මේක පාටිලා ඉන්නකොට ඒකේ අගෞරවයක් සිද්ධ වෙනවා කියලා. හැබැයි අගිලානස ලෙඩක් තියෙනවා නම් Tamanට හේතුවක් තියෙනවා නම් ඒ ඒ ඉන්නේ මේ ධර්ම අගෞරවයට නෙවෙයි බැරිකමට. ඒකට එක්ස්කියුස් එකක් තියෙනවා හැම එකෙම එක්සෙප්ෂන් එකක් තියෙනවා එහෙමයි කියන්නේ ලෙඩක් තියෙන වෙලාවක මෙතන තියෙනවා ඊගාවම කවුරුහරි ඉස්සරහ යද්දි පිටිපස්සෙන් යමින් බඩ කියන්නේ පයි කියනවා රජු ඉස්සරහින් යන පිටිපස්සෙන් ඉඳගෙන බඩ කී කියනවා එහෙම කරන් බෑ ඒක කියනවා තමන් එහෙම නැත්නම් මේ කාපට් එකක් දාලා තියෙන රෙඩ් කාපට් තමන් කාපට් එකෙන් පිටේ ඉඳගෙන අර කාපට් එක යන එක නට බඩ කී කියනවා එහෙම කරන්න බෑ බඩ කියන එක නම් කාපට් එක අනිත් එක නම් ඉන්න පැත්තට ඉතින් ඒ විදිහට මේ කාරණා 15ක් නම් මෙතන කියුණා 14ක් මම හිතන්නේ කියුණා මනක් කියනකොට ඒ වෙලාවක ඒ විදිහට බණක් කිව්වොත් අහන කෙනාට නෙමෙයි පෞසිද්ධ වෙන්නේ ආපත්‍ය සිද්ධ වෙන්නේ කියන කෙනා. ඒ නිසා බණ උනත් කාට හරි දෙනකොට ඒ ග්‍රහය යෙදෙන්න ඕනේ. ඒ කෙනා එළඹ එළඹ වාසය කරන එකට සුදුසු කෙනා විතරයි බණ කියන්නේ කියලා තියෙන්නේ. එහෙම නැතු කියන්නේ නැහැ දෙපයි කියලා. ඒකට අපි කැතරික් චර්ච් එකට ගියාම ඒකට ඉන්න සබත් දාන සිරිත දාන හොඳට වාඩි වෙලා කරන්නේ. ඉතින් ගියාම ඒ දේශකයා හිටගෙන ඉන්නවා අසන්න ඉඳගෙන ඉන්නවා. ඒකත් යල්පෙන්නේ. ඉතින් ඒක බලනකොට අන්තිමට හම්තුත් එක්ක ඉන්නකොට ධර්මපාලතුමා කියලා තියෙනවා දැන් ජීවෙන එකට ගියාම කතා කරන එක නෑ හිටගෙන ඉන්නවා. අහන කට්ටිය ඉඳගෙන ඉන්නවා. ඒකනේ ස්වરૂපේ. ඉතින් අනගාමී ධර්මපාලන පබ්බේ තුන වහන්ති යනවනම් පිටට මේ නීතිත් එක කරන්න බෑ. ඒක නිසා ඒ වුණත් නම්බුකාර විදිහට උඩින් තියෙනවා නම් කරන්න කැමති වෙන්න ඕන කියලා එතකොට බලන්න අන්තිමට හම්බු කොම්ප්‍රොමයිස් කරලා කියන්නේ කමක් නැහැ කියන අදහසින් තමයි කරලා තියෙන්නේ. නිසා මේ රටවල් වල තියෙන ක්‍රමයේ බැලුවොත් එහෙම මේ වගේ දේවල් හිතලා බලලා නෙවෙයි ඔඩියන්ස් එකක් හදන්නේ. මේ වගේ දේවල් සලකන්නේ. ඉතින් ඒ නිසා අපිට අතරමැද ඉඳගෙන යම් ප්‍රමාණයකට මේ මේ දෙක අතර මේ තියෙන වල තර්ජනය වෙන්නේ නැති වෙන විදිහට ධර්ම කරුණක් තියෙන විදිහට ශ්‍රාවකයත් අහන්න ඕනේ ආර්ධන කරන එක නම් දැනගන්න ඕනේ වික්ෂුවක් දැනගන්න ඕනේ එතකොට තමයි අපිට කටයුතු කරන්න පුළුවන් මොකද අපිනේ මේකට ආවේ මේගොල්ලෝ අපි කියන්නේ කිව්වේ නෑනේ අපිට කියන්න බෑනේ මේවා මේ අපිට ඕන විදිහට හැදෙන්න ඕනේ කියලා වවුලා පැවිලි කිදෙට ගිහින් වෙලා කිව්වොත් මේ පුදු දෙන්නේ කියලා මට පුතුක් වාඩි වෙන්න කියලා හරි ගියානම් ඇවිල්ලි ගෙදෙට ඉල්ලලා හිටපන්. ගිහිසා මේ ධර්ම දූත සේවයට එන සංඝයා ඉවට හැඩ ගැහෙනවා. හැබැයි ඕනකට වැඩි ධර්මෙන් බාධා කරන්න බෑ. අපි යනවා ප්‍රශ්න චාරසන්. අවසරයි හම්තුරනේ. ඇත්තටම අහලා තිබිච්ච එක ප්‍රශ්නයක් ඒක ඒකෙන් හම්තුරෝ තෝරාගත්තේ. අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. භාවනාවේ සිතුවිලි දෙකක් අතර දැනෙන හිස් බව තුළට සතිය පිහිටවන්න පුළුවන්ද? කොයිතරම් කාලයක් හිස් භවයේ සිටියාදයි දැනගන්නේ කොහොමද? හිස් බව තුළ සත්‍ය වශයෙන්ම පවතින්නේ කුමක්ද? මේක ඉතින් අර හිතලා ගත් එක. හිතවිලි දෙකේ ඉන්න වෙලාවේ හිතවිලි දෙකේ ඉන්න බව දන්න කෙනාට විතරයි හිතවිලි දෙකක් අතුරනද හිස්තන බව දැනගන්න පුළුවන්. ඉතින් ඒක නයින් ආන්නුම හිතවිල්ලක ඉන්නකොට ඒක සද්දයක් නෙවෙයි කියලා තේරුම් ගන්න පුළුවන්. වේදනාවක් නෙවෙයි කියලා තේරුම් ගන්න පුළුවන්. මූල කර්මස්ථානය කියලා තේරෙන්නේ වේ කියලා තේරුම් ගන්න පුළුවන්ද කොහොමද තේරුම් ගත්තේ කියලා ඒක සපේලා උත්තර දෙන්න පුළුවන් නම් මේ දෙක අතරමැද ගැලකට යන්න පුළුවන්. අතරමැද තැනින් හිතවිල්ලට එන්න බෑ. හිතවිල්ල ඉඳලා අතරමැද තැනට යන්න. ඒ නිසා ආස්තිකත්වයේ ඉඳලා නාස්තිකත්වයට යන දේශනාවක් බුදුරජාණන්සේ දේශනා කළා. ආස්තිකත්වයේ තුර තමයි ගමන තියෙන්නේ. ආස්තිකාවේ ආස්තිකත්වයේ ඒකට යොමු දක්වනවා. අපි පටන් ගන්න ආස්තිකත්වය. නිසා නැතිදී පටන් ගන්න යන්න බෑ. දන්න දේ පටන් අරගෙන දන්න දේ හරහා නොදන්න දේට අනේක සබහ ධර්මී අනිත්‍ය ඉඳ දෙන එක තමයි අනිත්‍යට ලැස්ති වෙනවා කියන්නේ. මේ ප්‍රශ්නේ වැරදි ඇසිල්ලක් මේක මේ අනිත්‍ය නැති දේෙන් පටන් ගන්න ඇති දේට කතා කරනවා වෙන්න බෑ. ඒ නිසා මේක නා දැනගන්න කැමති නම් මම මේක නාගේ ප්‍රශ්නයක් අහනවා ඒ වෙලාවේ තියෙන හිතවිල්ල. සත්‍යයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි අරමුණ නෙවෙයි කියලා දැනගත්තේ මොකෙන්ද? ප්‍රත්‍යක්ෂණය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් මේ මූල ප්‍රශ්න දැමීම මේකත් හිතවිල්ල. මේක ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. ඉවයි පරිසම් වෙන්න ඕනේ අපි ඉස්සලා හිතවිල්ල තියෙනවා හිතවිල්ල වෙන්කොට අඳුර ගන්න පුළුවන් නම් ඒක නාට සාධනීය උත්තරයක් දෙන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙමු. තමා දන්න දේ අනෙකුට කියාපාන්න හැම විටම බෙරදරන්නේ අප තුළ යම් මට්ටමක තියෙන මානෙ ඊගෝ නිසාද එසේනම් තමාගේ මානය හඳුනාගෙන එය මැඩලීමෙන් හැම දෙයක් දෙසම එකසේ බැලීමට හැකි වේද? ඔය කියන්නේ Taman තුල කියන දේ අනුන්ට දෙන්න ක්‍රම දෙකක් තියෙනවා. ඇල්ලා දෙනවා කියන එක තමයි මේ කියන්නේ. ඇල්ලා දෙන්නේ නැහැ. ආර්ධනාවක් කෙරුවොත් කවුරු හරි මට මේ ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමා කැමති අදහස් කරන්නේ ඒකී ප්‍රශ්නයක්. ඉව නැත්තම් වාතාවරණය එන්න ඕනේ මේ වාතාවරණය කියන්නේ ග්‍රහය ආවට පස්සේ අපි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි අපි ග්‍රහය ඇති කරගන්න යන්නේ වාතාවරණය අපි ඇති කරගන්න යන්නේ අන්නේ දෙක දන්නේ නැත්නම් ඒ දැනුම ඒ කෙනාට කරදරයක් වෙලා තියෙනවා. දැනුම තියෙන කෙනා දැනගන්න දැනුම පාවිච්චි කරන්න හැටි මෝඩ වඩුව අවුදත් එක පොරබදිනවා කියලා කියන්නේ දැනුම හම්බෙච්ච උඟ දෙනෙකුට වහ කෑවා වාගේ අවුලක් වෙලා තියෙනවා. මේ දැනුම තමයි දායකත්වයේ තියාන පාවිච්චි කරන්න ගන්න. ඉතින් ඒක නිසා තමයි ධර්ම දේශනා කරනකොට නම් ආරාධනාවක් නතු කරන්නේ නැහැ. කවුරු හරි ඇවිල්ලා ආරාධනා කරන තෙක් ඉන්න. දැනුම ඉච්චර මේ මේ උඩපයින් ගොඩ දාන්න ඕන කම නැහැ. අනේ ඒ හරහා තමයි බුදු ජානසමේ අපන්නක ප්‍රතිපදාව කරලා තියෙන්නේ. ආරාධනා ආවොත් හේතුවක් නැත්නම් බෑ කියන්නත් එපා. හේතු කොටක් තියෙන්න පුළුවන් අර කිව්ව 15ම හේතු. එහෙම නැත්නම් දැන් දන්නවා ඉදිරිපත් කරන්නේ නැති වෙන්නත් ඉදිරිපත් නොවෙන්න මේක හේතුවක් කරගන්න එපා. මේ ආර්ගමනන්ත පැන දෙන්න යන්නත් එපා. ඒකෝට Tamandat මේ පුදුරයක් නේ ධර්මයට කියන හානියක් සිද්ධ වෙනවා. අනේ ඒ නිසා අන්නේ දේ තේරුම් අරගත්තොත් මොඩවලු ආවදත් එක වරබදන්නේ පාවිච්චි කරන්න පුළුවන් නිසා දෙනම නෙවෙයි වැදගත් වෙන්නේ. ඒක පාවිච්චි කරන ක්‍රමය. එහෙම නැත්නම් අපි කියනවා තෑග්ගක් දෙනවට වැඩිය තෑග්ග බාර ගන්න එක ලොකු දෙයක් වගේ කියලා කතාවක් තියෙන අන්නේ වගේ අපිට ආර්දනාවක් එනකම් නිස්සද්ද වෙන්න බැරි නම් ඒ දැනුම යාට බලන්න. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු යමු. රෑ නිින්දේදී කය හොඳින් නිදි වුණත් සිත අවදි වී ඇති බව දැනෙනවා. SPV ඇතත් සියලු සිතුවිලි ඇති වී නැති වී යන ආකාරයේද කාමරය තුල සිදුවන දේ ද දැනෙනවා. උදේට නිදාගත්තේ නැද්ද කියා දුකක් දැනෙනවා. එය නතර කරගන්නේ කෙසේද? ඔය ඇත්තටම අපිට අවශ්‍ය කරලා තියෙන්නේ නිින්ද යනවා කියන එකද නැත්නම් කය හිත විස්්‍රාම වෙනවා කියන එකද? කියන එක දිහා බැලුවොත් එහෙම මේක පිළිබඳව ඔය මෙඩිසන් <coughs> වල විචාර කරලා තියෙනවා. නිදාගන්න සහ නිදාගන්න නැති කියන කන්ට්‍රෝල් රූපයක් දාලා දෙන්නම කැට් ස්කෑනර් එකට දාලා ඒකේ බ්‍රේන් එක වැඩ කරනවා. නිදාගත්ත කෙනාගේ නැති කෙනාගේ බ්‍රේන් එකේ වැඩවල කිසිම වෙනසක් නැහැ. ඒක දිගටම වැඩි. නමුත් අර යම් කිසි කෙනෙක් නිදාගෙන ඉන්නකොට අවදි කිරුවයි කියලා හිතුව වතු ටිකක් දාලා එතකොට පොඩි ගැස්සීමක් ඇති වෙනවා. ආයෙසරයක් අර නෝම් එකට යනවා. ඉතින් ඒ නිසා අපි නිදාගෙන හිටියත් නැදත් බ්‍රේන් එක වැඩ. උදාහරණයක් වශයෙන් ගත්තොත් බැංකු සේවය කරන අය ජූලි 31 දෙසැම්බර් 31 ඒගොල්ලන්ට පාරිභෝගිකව වහලා හැබැයි බැංකුව ඇවිල්ලා. පාරිභෝගිකයට එන්න දෙන්නේ නැහැ හැබැයි බැංකු කට්ටියට වැඩ. ටිකට ටිකටම වැඩ. ගන්න දෙනු නැහැ. ස්ටොක් ගන්න දවස් තියෙන සම්ප ගන්න. ගණන් බලන දවස් ඊයේ මේ මොලේ කවදා තීර වෙන්න කැමති නැහැ. ඒක ඒක ටෝචරින් මැෂින් එකක්. දිගට හිතන ඉතින් කල්පනා කරන මනුස්සයා වරී කරන මනුස්සයාට ඩබල් ෆෝල් ට්‍රිපල් ෆෝල් බැහැ. මේක පුළුවන් තරම් ඒ ක්‍රියාකාරකම් අඩු කරන්න පුළුවන් නැතර කරන්න බෑ. අඩු කිරීම තමයි අපි කියන කරුණාව, මෛත්‍රිය. එහෙම නැත්නම් ජයසි සඳහන් කරලා තියෙනවානේ. පසම්බයන් කාය සංකාරම්, පසම්බයන් චිත්ත සංකාරම් කියලා. කාය සංස්කාර සහ චිත්ත සංස්කාර අඩු කරන්න කටයුතු කරන එක තමයි තමයි මෛත්‍රී කරගන්න කෙනා. මේක මේ කම්බලේ බල්ලා වගේ කොයි වෙලාවෙත් යකඩ ගන්න සද්දය ඇහි ඇහි ඉන්න ගියාම ඉතින් පුදුමාකාර බරක්. ඒ නිසා මේ ළඟදී ඒ නිසනවලට ආව සංඝයාවත් වෙනවා. කිති ඒ සංඝයාවත් දෙනකොට අපි සංඝයා ඒ ආම්ලෝ පිළිබඳව ටිකක් අපරහින් බැලුවා. ඔල්ලෝසුවක් දෙන්නේ. පස්සේ ආන්දර මම කතා කරලා කිව්වා මෙහෙමයි වරන්ති ඔළුව සබරින් නෑ ඒක කරන්නේ අපි තාම පරදී නෑ මොනවාක්වත් නෑ. ඒක නෑසන්ත මේක මේ නිින්ද යනවාද කියලා බලන්න හදන යන්ත්‍රයක් නදක්කා ඔළුව දුර නෙවෙයි. මට තේරුණා ඉුවා ඒක හැබැයි ගැලපෙන්නේ නෑ සංඥාවතන මතේ. මම කොහොම නිින්ද යන එකයි භාවනාවේ දෙකම ඔළුවසු කියන්නේ ඔළුවසු ගැන එකට නේද කියලා. කාරි වැඩි ස්වාමීන් වහන්සේ උදේට භාවනා කරලා බලනකොට මේක කියනවලු පැයක් පුදිය ගත්තා කියලා. ඒ කියන්නේ අර ක්‍රියාකාරකම් නතර වෙච්චාම මේ භාවනා කිරීම රැස්ට් එකක් කියලා මිෂන් එකට තියෙනවා. ඉතින් අපි භාවනා කරනවා විලාට විතරයි අපි පොඩක් අනුකම්පාවත් එකක් අපි ගැන තියෙන්නේ. වැඩ කරනකොට හැත බලන්න හැතම නෑ වගේ වැඩ. දුවනවා මේ මැෂින් එකේ ගන්න. අර ට්‍රෙඩ්මිල් එකේ දුවන. අර ලේන කූඩුවේ දුවන. ඒකම ජීවිතයක් නෙවෙයි තියෙන්නේ. ඒක එහෙම කෙනෙකුට කිව්වොත් එහෙම මොකද නැතුව ඇස් දෙක වහන්න අත අපිට අත තියනවා කියලා ඒ මිනිස්සු දොස් කියනවා. වටිනා කාලේ නාටි කරනවා. ඉතින් මේ කැලේ දෙපැත්තම වතු කරන්න ගියාම වතු වෙලා නෙවෙයි ඉවර වෙන්නේ කුණු වෙලා. මේ ජීවිතේ burning the confirm both games කියලා කියනවා. ඉතින් ඒක හොඳ දෙයක් කියලා වෙන්නන්න ගියාම හැදෙන ළමයි පුදුම විදිහට දැනෙනවා. ඉතින් කෙලින් කරන්නේ කිව්වම එක දැල්ලක් තියෙනවා. ඒකත් ක්‍රොස් කරන් සෙන්ටර් එක උඩටපත් වෙන්න නේද? ආ මෙහෙම කරන්න පුළුවන් ඒක කියනවා සංවිධානාත්මක ජීවිතයක් කියලා. නැත්තම් මේ පහනක් පිටියක් නඩවත්තු කර පහනක් වගේ මේ මෙහෙ මේ මේ වී තියෙනවා හෝ පිටිපැත්තම දෙවැත්තෙන් පත්තු කෙරුවොත් මේ සෝරි තමයි. ඒක නිසා ඊබව දැනගන්න ක්‍රොස් කරත් වලට අහු වෙලා තියෙනවද නැද්ද? එක අනන්තයේ දෙකක් පැත්තෙන් දැනගන්න දවසට හුස්ම කීයක් දැන දැන දැක දැක ගන්නවා කියලා බලන්න. ගන්න නැති හුස්ම ගැන දන්නේ නැති හැම වෙලාවෙම burning the candle on both the inside. ජීවිතයේ අත්‍යන්තම දේ අපි අතහැරලා වෙන මොකක්ද වල බලන්නේ. ඒකල වෙලා කියනවා blood pressure නැතිනවා කියලා, cholesterol නැතිනවා කියලා. සුගර් නැගලා තියෙනවා කියලා කියනවා. ටෙන්ෂන් කියනවා, ෆ්‍රස්ට්‍රේෂන් කියනවා. ඒක හම්බ කරන කන්න වෙනම જાතියක් කියනවා. මේක මේ මේ මේ අතවලා කරපු දෙයක්. ඒක ඇත්තටම අපිට අපි දාලා ඒකෙන් අපි ගස්සන දේ අපි ඒකට දොස් කියන්න බෑ. මොකද බුදුරජාණන් අපිට දීහි පාර කියලා දීලා තියෙනවා. ඒ නිසා පුරුණාන් තරම් බලන්න ඉඳා ගන්නවා වගේ තමයි පුළුවන් නම් මේ කය එහෙම නැත්නම් මේ හිත tempat කරන වැඩ පිළිවෙලකට ඒක කාටවත් අපිට කරලා දෙන්න බෑ. නිසා නිින්දෙදී ඒ අවදි වගේ දැනෙන ගතිය නරක දෙයක් නෙවෙයි නතර කරගතිය විතරක් නෙවෙයි අප්‍රමාදී එතන සංවේදී භාවය හොඳ ලකුණක්. ඒත් අපි ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරලා කියනවා. ඒලයි හොඳට ඇඟ හතක් සතපන්නේ කියන. සම්පූර්ණ ඇඟ සැත වෙන ස්වරූපයක ඉඳගෙන මේ ක්‍රියාවලිය දිහා දැනගෙන ඉන්න. මේ කය සැතපුවාට හිතේ සැතපීමක් වෙන්නේ. ඒකේ වැඩපිළිවෙල යනවා. ඒක නතර කරන්න පුළුවන් හැබැයි මරනවා. ඒක හම්බුනේ. මේ නැත්තම් මේ මල්ලෙක් මරන්න අපි සාමාන්‍ය වෙටරි ඒකට ගියාම හත පහක් ගන්නවා. ඒ මොකද මේ කන්ඩිෂන් සල්ෆේට් ඉන්ජෙක්ෂන් එකක් දීපුවම මැරෙලා. අරකෙක් මරන්න 10ක් ගන්නවා. ඒක වගේ පොඩි මේ ආසනික් පොඩක් අර ඉන්ජෙක්ෂන් එක දුන්නා නම් නතර වෙනවා. බැරි නෑ කි හරි නෑ වැඩේ. උදේ අපි ඊළඟ ප්‍රශ්නෙට යොමු වූ මෛත්‍රී භාවනාව සිදු කර නින්දට ගියත් නියම ආකාරයට නින්ද යන්නේ නෑ. භාවනාවේ බලපෑමක් නින්දට තියනවා. එතකොට මෛත්‍රී භාවනාව අපි කෙරුවට කෙරේනවද කියන්නේ දන්නේ නෑ. මෛත්‍රී භාවනා කරනවා අපිට අම්බෙන් දින කිට් වෙලා බීබී හිටිය අපේ වීරකෝ මහත්තයා කියලා අපිට සූත්‍ර පොඩක් අපිට කියලා දුන්නා, පාලි භාෂාව කියලා දුන්නා. එයා ඉන්නේ අනිවත්තේ හවුසින් ස්කීම් එක. යාළුවෙක් විතනෝ හැමදාම අයිති බාන කරනවා. එයා කියනවා සීල සත්‍යවල විකෙත්තා නිරෝධිතා සෝපත්ත්ව අල්ලපුද පරක්ටි ඇර. සීල සත්‍යවල විකෙත්තා නිරෝධිතා සෝපත්ත්ව අල්ලපුද පරක්ටි ඇර. මාත් ඇවිල්ලා කිව්වලු කාරණාවේ ඇත්ත විරුද්ධම් කියන්න බෑ නෑ මාත් එක නිකම්ම කියනවා. දැන් මෛත්‍රී භාවනා කරන හැම කෙනෙක්ම බුදුන් ද්වේෂයෙන් ඉන්නේ. මෛත්‍රී භාවනා කියන එක බුදුහාම කියලා දෙන නෑ බුදුහාම දෙන්නේ ද්වේෂ කරන්න එපා. අවෛරී විතරයි මෛත්‍රී කියන්නේ. කාටද වෛර කරන්නේ කරන්න එපා. මෛත්‍රී. අවේරෝ හෝමි. ඉතින් හොඳට බලන්න අපි මේ මෛත්‍රී කරන්නේ මේ ද්වේෂයේ විකෘතියක් විදිහට. මම කියන්නේ හොඳට පැත්තක වාඩි වෙලා සෝසේ සුඛියත්තාන පරිහරා මට ලැබිච්ච ජීවිතම සෝසේ පරිහරණය කරනවා මම කාටවත් වෛර කරන්නේ කායික මානසික සුවේ මට වේවා කියලා හිතනක මිස ඉතින් ඔය කරන හැම කෙනාටම මයිටි වෙනවක් නැති කියන්න බෑ හැබැයි නරකක් නෑ දිගට කරන්ඩ කරන කරන යනකොට කවදා හරි ඉත වැටෙහි කරන වෙලාවෙදීම මම ජුලියේ ඉන්නේ කියලා සිංහලෙන් කියන එහෙම ජොලියක් නැති කිසිම කෙනෙක් මෛත්‍රියක් නැහැ. බුදුරජාණන්සේ වචනේ කියනවනම් සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ිතපඤ්ඤස පුද්ගලෝ උත්තරින් අපටි විඥාන්ත. මහණේ නිවන් දකින අතෙක් මේ ශාසනයේ පුද්ගලයා සුභ පැත්ත විතරක් බලාගෙන ජීවත් වෙනවා. අසුභ බලන්න එපා. වැරදිච්ච බලන්න එපා. නරක පැත්ත බලන්නේ නැතුව සුභ විතරක් බලන්න. ඒකට කියන්නේ වාහනයක් ක්‍රෝධයක් අලවංගුයි කරකිනකොට ඒ කැපෙනවා වෑරින්ගෙන් ටෑරින්ගෙන් කිරිකිරි සද්දයයි වත් වෙනවනේ ඒ වෙලාවට අපි ඉඳපු තෙල් ටිකක් දැම්මොත් මොකද වෙන්නේ සිනේහනේ වෙනවා අනේ සිනේහනේ තමයි මම කියන්නේ මේක දෙන්නේ මෙහෙම ගැටෙන වෙලාවක ඒක මැද ලුබ්‍රිකේට් වෙනවා වෙන දෙයක් නැහැ ඒ නිසා මයිටි කරන්නුවට ඒක වෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් මේක දිගට කරගෙන ගියොත් හරි තැනට එන්න ඉඩ තියෙනවා. ඒ නිසා හොඳට බලන්න මෛත්‍රී කරනකොට අපිට හරි පහසුවක් දැනෙනවා. සුබයක් දැනෙනවා. මිලකතියක් දැනෙනවා. මිත්‍රත්වයක් දැනෙනවා. ලුබ්‍රිකේට් වෙනවා දැනෙනවා. හැම දැනෙනවා නම් ඉන්දට බලපෑමක් ඇති වෙනවා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු යමු. සමාධියට පත්වීමත් ධානයකට යාමත් අතර වෙනස පැහැදිලි කරන්න. ඒකේ වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා කියලා කියන්නේ සමාධියටපත් වෙලා ධානයටපත් නොවන අවස්ථාවක් තියෙනවා. සමාධියටපත් වෙලා ඒකේ උත්කෘෂ්ඨ අවස්ථාවක විදිහට ධානයටපත් වීමක් තියෙනවා. දැන් අපි හිතමු මේ විදිහට GPS එක ගහගෙන අපි එනවා. ඈතක දන්නේ නැත්නම් කියනවා. GPS එක මෙතෙන් ආවට පස්සේ කියනවා you are right your destiny කියලා. ඒතර අපි ගිහින් ඇවිල්ලානේ. ඉදර මිදුලට ඇවිල්ලා. ගියද මිනිස්සු හිටියේ නැත්තම්. ඉතින් ගේ එලිපත්තෙන් ඇතුළට එන එකෙන් ඊට පස්සේ වෙනසක් ඇති වෙනවනේ අපි ආපු ගමනේ ඇත්තටම තියෙන ගෙහිමියා ඉන්නවද? දැනගන්න පුළුවන් ද කියන එක ගේ ළඟට ආවට හරියන්නේ නැහැ. ගේ ළඟට පැමිණීම කියනවා උපචාරයට පැමිණීම කියලා. විදුලට පැමිණීම. ඊට පස්සේ ගේ ඇතුළට යෑම ඒක තවත් කුෂ්ඨ දෙයක්. ඒකෙම ඉදිරියක්. ඉතින් අපිට ගේ ළඟට ගියත් ලොකු දෙයක් හැබැයි. නමුත් ගේ ඇතුළට යන්නේ කෙලිපත්ත පයින්නවා කියන එක තමයි. එලිපත්ත පයින් එක තමයි අර්පණාව කියලා කියන්නේ අරමුණට ඇතුළට කිඳා බලන. නමුත් අරමුණට ළඟට යෑම සමාධිය දිද්ද කරන දෙයක්. හැබැයි බුදුන්පත් වෙලා නැත. ඒ දෙකේ වෙනස තමයි තියරිටිකලි පෙන්නන්නේ. ඔබ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. අපි ටිකින් ටික මයින්ඩ්ෆුල්නස් දියුණු කරගෙන යන විට එම රැස් කරන කර්ම අපිට ආවිනිකව රැස් වී තියෙන්නේ කොහේද? මයින්ඩ්ෆුල් කියලා කියන්නේ කර්ම රැස් නොකරන අවස්ථාව. මයින්ඩ්ෆුල් නැති හැම වෙලාවෙම කර්ම රැස් වෙනවා. සාහසකාරිය කීතයි කියන්නේ. ඒ නිසා මයින්ඩ්ෆුල්නස් වෙලා විතරයි ඒ කියන්නේ මයින්ඩ්ෆුල්නස් වෙලා කියන්නේ කල්ලිසක් කියලා වචනයක් තියෙන පල්ලක් නැති මල්ලක්. ඒක මොනවද දැම්මත් හිටින්නේ නැහැ. මල්ලේ අඩිය නැහැ. කීක දේවල් අපි දාන. කොච්චර මොනවද මම බයද දැන්නේ ඔයලා බලද්දි මල්ල හිස්. ඒක අඩියනේ. ඉතින් පුළුවන් නම් උත්සාහ කරලා බලන්න පුරුදු විදියට මල්ලට දාන ඔක්කොම. බලනවා ළඟට ඉන්නකොට වගේ මොකක්වත් නැහැ. භාවනා කරන වෙලාවේදී විතරක් accumulation නැහැ, tension නැහැ. කොච්චර එකතු කරලා බලුවත් අන්තිමට multiplied by 0 කියලා කියන්නේ. ඕනම දෙයක් බිඳුවකට බිඳුවට බයින්නේ. එතන භාවනා කරන වෙලාව භාවනා කියන එකට දෙලිය මයින්ඩ්ෆුල්නස් වෙලාවේ තමයි අපි කර්ම රැස් නොකරනවා නම් නොකරන එකම වෙලාව. කොහෙද රැස් වෙන්නේ කියන්නේ ඉස්සෙල්ලා ඇස්සෙන්නේ නැහැ කියලා කිව්වොත් ඒ ප්‍රශ්නයටත් ආය වර්ණ ගන්න මම මේ කිව්වට පස්සේ කැමතිනවා. සමාධියකටපත් වීමත් ධානයකට යාමත් අතර වෙනස. වයර් මහරුලා කියලා තේරුණා නෙමෙයි. දැන් කියෝප එකමයි කියන්නේ. නෑ නෑ නෑ ඒක තමයි පාඩම. නැවත වර්ණනන්නේ කිය ප්‍රශ්නේ ආපු එක කියලා. අපුණා ඒක තේරුනේ එයාට. ඒක ළම මට තේරුනේ. ඒ වයර් මහරුලා ගැන ඕනේ නෑ. සමහර. කොළ දෙක පාට. hoy gොඩක් දන්නේ ඔයි ගොඩක් දන්නේ අපි මයින්ඩ්ෆුල්නස් දියුණු කරගෙන යන විට රස ගන්න කර්ම අපිට ආවේ කරස්. හරි අපි ප්‍රශ්නේ පාර දෙමු ඒගොල්ලන්ට. නෑ ඔයා යන්නේ ඊගා ප්‍රශ්න. ප්‍රශ්න වෙලි කරන්න උත්සාහ කරන්න එපා. සීලබ්බත පරාමාසයෙන් යම් කුසලයක් සිදු වේද? නෑ සීලබ්බත පරාමාසය කියන්නේ වයර් මාර්ග වෙලයි කියලා. කුසලයක් වෙන්න බෑ. සීලබ්බතය සීලබ්බත පරාමාස කියන වැරද්දක් බදාගෙන මේක සීලයක් කියලා හිතන්නේ. ඊළඟ ප්‍රශ්නය ඇත්තටම ඊයේ ප්‍රශ්න වලින් ඉතුරු වෙච්ච එකක්. සප්ත සංයෝජන දස සංයෝජන වල එක කුලකයක්ද සප්ත සංයෝජන හා තුන් සංයෝජන එක්වීමෙන් දස සංයෝජන ඇති වේද? මේක මම අර විතර කිරීම සඳහා කිව්වේ සංයෝජන කියන වචනය නිදන පසුබිමකට වෙනස් වෙනවා දස සංයෝජන වල සඳහන් කරලා තියෙන එක විදිහකට ඒක නෙවෙයි සත්‍ය සංයෝජන. සත්‍ය සංයෝජන තියෙන්නේ අනුසේ දක්න. දස සංයෝජන වල තියෙන්නේ බුද්ධම් භාගිය ඕරම් භාගිය සංයෝජන ටික සෝවාන් සකදාගාමී වල කැඩෙන කෙලස් ටික. ඒ නිසා මේ දෙක කුලක දෙකක්. මේ සත්‍ය සංයෝජන තුනකට දාලා කියන්නේ. තණ්හා මාන දිට්ඨි වශයෙන් ඒකම තමයි එක්ස්පෑන්ඩ් වුණාට පස්සේ හතකට වෙන්නේ. ඒක සංක්ෂිප්ත කර දැක්වීම සහ විස්තර කර දැක්වීම වශයෙන් කියන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙමු. සති භාවනාවට බිම වාඩි වී සිටි සිත අරමිනිය ගොතාගෙන සිටි නොකර පුටුවක වාඩි වී සිටීම බාධාවක්. ඉරියව්ව බලපෑමක් නැහැ සතියේට. මොකක් හෝ ඉන්නේ ඉරියව් පිළිබඳ දැනීමනේ අවශ්‍ය කරන්නේ. ඒ නිසා මේ ඉරියව් මෙහෙම ඉන්න ඕනේ කියලා කිව්වොත් එහෙම ඒක නිකන් මේ කායික වැඩක් වෙනවා නේ. මෙතන තියෙන්නේ මානසික වැඩක්. තමන්ගේ නීතියව පිළිබඳ අවදිය. එළඹ සිටීම විතරයි සතිය කියන්නේ. ඒ නිසා පටන් ගන්නකොට කොහොම කෙරුවක්වත් ඒක ඇති ප්‍රශ්නයක් නැත්තේ. ඊළඟට ලැබී තියෙන ප්‍රශ්නය හාමුදුරන්ට යොමු කළ යුතුද මේ මේ වාරේ සංවිධානය කරපු ජනක මල්ලිට යොමු කර යුතුද දන්නේ නිව් ජර්සි වලට දින 7ක රිට්‍රීට් එකක් කරන්න අවස්ථාවක් ලබා ගන්න හැකිද? මම දැක්ක දැන් අද බලනකොට බොස්ටන් වල තියෙන දවස් 7ක රිට්‍රීට් එකක් දැනුයි ගන්න. දැන් නිව් කනෙක්ටිකට් යනවා, නිව් ජර්සි යනවා, බොස්ටන් යනවා, ක්වීන්ස්. ක්වීන්ස් යනවා. ඉතින් යාම කාමෙල් යනවා. ඉතින් කවුරු හරි මේක දිහා උඩ ඉඳලා බලන්න මේ ඔක්කොම තැන් තැන් වලට කැඩි කැඩි යනවා වෙනුවට ඒක තැනකට එකතු වෙන්න පුළුවන්. ඉතින් මම දන්නවා එතකොට උඹ දෙනුගේ මනසවල සැපිරෙන්නේ. බොස්ටන් දොස්තුන් යන බවක් දන්නේ මේ දැන් විනාඩි 5 දෙසොත් මම දන්නේ නැහැ සිකනේ අර කාමෙන්ටරට එන හාමුදුර කෙනෙක් කියන බොස්ටන් වල ඒ හාමුදුර ඉන්නේ ඕගනයිස් කරලා ඇත්තේ පොඩි හාමුදුර ඔතෙන් ඒ ඔක්කොම ජනකට මම දාන්නයි බලාපොරොත්තු වෙන්නේ මේ ඔක්කොම තේරුම් අරගන්න ඕනේ එක තැනකට එකතු වෙනවා නම් එතකොට හොඳ සංවිධානාත්මකව Uh, දැන් මේක ඇතුලේ පුදුමාකාර කතාවක් නෑනේ. උදින්දල බලනකොට බෙවුරනවා. කට්ටි එකතලා දවස් හතකට ආවනම් පළු එන්න ගහනවා. ඒවලක් කරනවා. පළු එන්න ගහනවා. කරනවා වැඩි ඒක කරනවා. මේක හොඳයි නිකන් අර නිකන් ගෝගෝ පාටි එකට වගේ නිකන්. ඒ උගුණ එන්න 100ක් ඉන්න Nissan වානේට ලංකාවේ හිද්ද වෙන්නේ. ගමේ තොටේ අම්මලා එන්නේ. හක් නෑ හුක් නෑ. ඒකම ට්‍රීට්මන්ට් එකක්. ඒකම ට්‍රීට්මන්ට් අපි ඒක අරගෙන තියෙනවා මුළු ලංකාවේ මට්ටම ක්ලීන්ලිනස් එකක් නිශ්ශබ්ද භාවයක් හරියටම ගියර වෙලා තියෙන්නේ හරියට වෙලාවට එනවා වාඩි කරනවා හරියට වෙලාවෙ ඉන්නවා සක්මන් කරනවා පිටිටුවක රැජිට හරිය ලේසි කරන්න අපි යන්නේ 208 වෙනි රිට්‍රීට් එක දෙල්ලමක් නෙවෙයි. මේ අතරමැද අපි පුදුමාකාර රිෆයින් කරුවා. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි. නැත්නම් ඒක ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඒ ප්‍රයෝජනේ මොකද්ද? අර බණ කියනකොට පිටින්න ඕන ආකාර 17ක් තියෙනවා. එච්චරයි. ඒක අපි කට්ටියට කියනවා මෙන්න මෙච්චරයි කියන්නේ කැමති නම් වරෙන් නැත්තම් වරෙන්. කැමති නැතත් වරෙන් නැත්තට පරි දෙන්න ගන්න. උඩට කන කී ගාන දෙකක් ගහනකොට ගහන්නේ විශේෂණ සංවිධායකය. අනික් කයට පේන්නේ. ඉතින් අනික ඔක්කොටම දිනවා. ඒක දවස් 7 කරොත් හරියයි. ඒක එතකොට ඇත්තටම පුළුවන් එක දෙකේදී පොඩ්ඩක් නටන්න ඉඩ අරිනවා. තුන්වෙනි දවසේ වලට නාශන හොඳට හිර කරලා අල්ලනවා. කුරක් කියලා ගහනවා ලාඩම් දෙකක්. තාලා පිට බැඳාම ඊගහට ඇදපන් වයිරෝ බරපාගේ කියලා ප්‍රමණක් යන්න පුළුවන්. ඒ නිසා මේ දැනට අද මේ දවස් දෙකේ ඇසිරීම අටුවට නම් මේ ඉල්ලීමට අවකම් දෙන්න විදියක් නෑ. අන්තිම දුරවයි. ඒක හදාගන්න අපි බලමු ජනකට දාලා ඔය ඉන්විටේෂන් එක කරන්න ඒ කියන්නේ ඒක ඇත්තටම ලොකු පාඩුවකුත් වෙනවා මම මෙල්බන් වල දැම්ම නීතිය 2010 විතර එනකොට මම ඊට පස්සේ ඉන්නේ නෑ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් වෙනවා නම් කියලා. හරි අමාරුයි මොකද එහෙ එහෙම ගන්න තරක් නෑ පස්සේ කැන්ඩල් බාක් ස්කවුට් කැම්පේන් කරේ. 60කට ඉන්න පුළුවන්. නන් රෙසිඩෙන්ෂල් වුණොත් 200ක් එනවා. ඊට පස්සේ සතිපාසල පටන් ගත්තා පස්සේ සතිපාසලේ පොඩි උගෙන දවසට ලොකු අයටත් එන්න දැම්මා. බුදුමාකාර ප්‍රමාණ සෙනගක් ඇවිල්ලා බද්ද දිව සංකාර නීති තියාගෙන කරමු. හැබැයි දවසට එන වැඩි මහා මේ දෙමාපිය ආපුවම ලොකු ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරනවා. බ්‍රිස්බේන් වල ක්වීන්ස්ලන්ඩ් යුනිවර්සිටි එකේ 115ක් එනවා. දවස් 10 රිට්‍රීට් එක ඩිසිප්ලින් කෝ සුපර්. හැමකේ නාටම කාමරයක් තියෙනවා. කැම උදේ කැම Taman ගේන්න ඕනේ. මොනාරි පොරිජ් එකක් දවල් කැම ලැහැත්ති කරලා දෙනවා. ඉංගලන්තෙන් එනවා. ඕස්ට්‍රේලියාවෙන් නිව්සීලන්ත වලින් එනවා. අනිත් ප්‍රාන්ත ඔක්කොගෙම එනවා. මොකද පහසුකම් ටික තියෙනවා. දවස් 10 ඉවර වෙනකොට ඉතින් ගීපාරවල හිටිය අවුරුදු 17 18 ළමයි දෙන්නේ. ඉතින් අපිට හරි සන්තෝෂයි. එහෙම කෙනෙකුත් ඇයිද මේක සම්බන්ධ වෙනවා කියන්නේ. ඉතින් කතෝලිකෝ සුදු අයත් එනවා. සුදු අයපම් බණගෙන ඒගොල්ලන්ට රෙකෝඩ් ධම්මතෝක්කයක් දානවා. ප්‍රශ්න විචාරයකට සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම කරනවා. ඉතින් අන්නේම කරන්න බැරි නෑ. හැබැයි දැන් එකම ටීම් එක ටිකක් සංවිධානය වෙවි ඉදිරියට යන්න ඕනේ. පිටතද කිරීම වෙනවා. එහෙම නැත්නම් අර හැල්ලු වීම වෙනවා. ඒ හැටි නේක. ඒ දෙකෙන් මම කියන්නේ පිටතද කිරීමමයි හොඳ ක්‍රමය. හැල්ලු යමයි හොඳ ක්‍රමය කියලා. මේ දෙක අතර අපිට තියෙන ලිමිටඩ් resources ඉතින් ඒක ප්‍රයෝජනවත් වෙන්න පාඩු. ඉවරයි ප්‍රශ්න. අපිට අද ලැබිලා තියෙන ප්‍රශ්න එච්චරයි. ඒ නිසා අපි සතිපස්සලට ළමයි එනවද කියන එක අපිට ඒ අතරදී අපි අර අනික් සාකච්ඡා personal interviews ගන්න අවස්ථා ඔව් මේක වැඩි කරලා අපි අනික් කටියටත් කියන කටිය මේ ඔව් එමනම් අනික් කටියට අපි මේ වෙලාවේදී විවේකයක් ගත්තා කි අර අකාට හරි මයින්ඩ්ෆුල්නස් වීඩියෝ බලන්න ඕන නම් ඒක අපිට සකස් කරලා දෙන්න හැකි සතිපාසල වීඩියෝ ඔක්කොම දැක්කම ස්ටෝරි ඊය පාර ඊය පාර වෙනවනේ මේ පාරත් වෙනවා ඒකදී අමතරව තියෙන්නේ walking and sitting දෙකේ දෙකම තියෙන අතරම ඉංග්‍රීසි සිංහල මේ ඉදිරියට වැඩ කරනකොට සතිය පිහිටව නැහැටි දත්ම දිනකොට කෑම කනකොට නානකොට යෝගා කරන හැටි ඒක උඟ දෙනකොට ආන්තරය මොකද උඟ දෙනෙක් කියනවා මේ රිට්‍රීට් එකට මේ ඉන්න ඕනේ කියලා අතිය පිළිගන්නවා. එහෙම නැහැ. අනිත් වගේ ඒවට ටිකක් මම බලන්නේ. එතකොට මේ අන්තිකේ මේ වීඩියෝ ටිකක් ඇයි මෙහි ඉන්න අයට හදන්න බැහැ. ඔක්කොම දැන් හදන්නේ මෙල්බන් විතරයි. ළමයි අරගෙන තැනට ගිහිල්ලා ස්ක්‍රිප්ට් ලියලා හදා හදා යනවා. එහෙම වෙනවනම් මම ටිකක් මෙලෙක් වෙලා සලකා බලන්න ගත්තොත් එන්නේ දුන්නේ. ඒක බලනකොට හිතුවක් ආකම මෙලෙදී. ඒකට සලකා බලන්නම. හරි එහෙනම් අපි ඉස්සර යමු ළමයි සහභාගීත්වයක් තිබුණොත් පහමාර්ට පටන් ගන්න සතිපාසල වැඩසටහන පහමාර්ට කියලා. සමාන හතර හතර මාක් මොකද අපි මේ අද වැඩසටහන හතරට ඉවර කරන්න යොදාගෙන තිබුණේ දැන් අපි 3යි 20යි එතකොට සුනිල්ට මොකක්ද අවශ්‍යතාවක් තියෙනවා කිව්වා අපි ඒකත් ඉන්ටර්විව් එකට ගන්න අනිත් කට්ටිය වන්නේ කියනවා අනේ කියලා හරියට ඒක ගන්න හරියනවා